ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ මූලාසනයේ වැඩ සිටින ගරු ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් සියලුම යෝගාවචර පිළිපදෙන අවසරයි අපි මේ කරගෙන යන සත්‍ක්‍රියාවේ ඒ කියන්නේ භාවනා වැඩ පිළිවෙලේ ධර්ම දේශනා වාර කීපයක් මාර්ගයෙන් අපි විපස්සනා වඩන විපස්සනා සම්මාදිට්ඨිය දිනු කරන නැත්නම් මග්ග සම්මාදිට්ඨිය දිනු කරන ආකාර කීපය කීපාකාරකින් සලකා බලන්ට යෙදුණා අවසාන භාගයේදී අපි සාකච්ඡා කරමින් සිටියේ බුදුරජාණන් වහන්සේගේ කාලයේදීම මේ කොටිල මහා පෙරුණාන්තිගේ සිද්ධිය අලලා බුදුරජාණන් වහන්සේ විසින් විවිධ පුද්ගලයන්ගේ ඥානය දිනු කිරීම සඳහා නැත්නම් සම්‍යක් ඥානය සම්‍යක් දිට්ඨිය දිනු කිරීම සඳහා දෙන උපදේශ අපේ ජීවිතවලට කොහොම ලං කරගනින්ද කියන මාතෘකාව යටතේ එහෙම නැත්නම් මේ විපස්සනා සම්මා දිට්ඨිය වැඩි වීමට ඉගෙනගත යුතුයි උග්ඝාවතේ පරිපුච්ඡාවතෙන් ප්‍රශ්න ඇසීමෙන් සාකච්ඡා කළ යුතුයි මේ ඉගෙන ගන්න වෙලාවේදී ප්‍රශ්න සාකච්ඡා කරන වෙලාවේදී ශවනා කියන විදිහට සාවධානව අහුම්කන් දිය යුතුයි. මේ විදිහට උග්ඝහ පරිපුච්ඡා ශවනා කියන ක්‍රම වලින් තමයි ධර්මයේ ඇතුළත එන්න සලස්සගත්තට පස්සේ ධාරණා කියන විදිහට තමන්ගේ මේ භාවනා ගමනේ ප්‍රතිපatti මාර්ගයට අවශ්‍ය කරන කොටස් සිත්හි ධාරණය කරගත යුතුයි මෙන්න මේ අංග හතර සම්පූර්ණ වුණ කෙනාට තමයි සම්මර්ෂණය කිරීමක් නැත්නම් මානසිකාර්යය පැවැත්වීමක් භාවනාවේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ. අන්න ඒ උග්ඝහා කියන මුල්ම උගෙනීම කියන අපි සිංහලට යොදන වචනයට අදාළවයි අපි පසුගිය ධර්ම දේශනාව මේ මහා පොතිල ස්වාමීන් වහන්සේගේ උපමාවට ලං කරගෙන විග්‍රහ කරන්න යෙදුනේ. එතනදී බුදුරජාණන් වහන්සේ එක න්‍යායක් පැහැදිලි කරලා දෙනවා ඥානයේ වදන යෝගාවේ ජායති භූරි කියලා යම් කිසි කෙනෙක් අර උග්ඝහ පරිපුච්ඡා භවනා කියන විදිහට ඉගෙනීම් වලින් සාකච්ඡා කිරීම ආදියෙන් අහගෙන පිටි දරාගෙන ඉන්නවනම් එය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම එහෙම නැත්නම් ඒ ක්‍රියාවට නැගීම බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යෝගී වීමක් විදිහට තමන් දන්න දැනුම තමන්ගේ සිත වශයෙන්, කය වශයෙන් ක්‍රියාවට නංවනවා. නැත්තම් ප්‍රතිපත්තියට නංවනවා. මේකම අපි කලින් ඉගෙන ගත්තා පටිපන්නෝ කියන වචනේ. පිළිපන් පුද්ගලයා. එහෙම නැති කෙනා තාම පිළිපන් පුද්ගලයෙක් නෙමෙයි. කොච්චර පොතේ දැනුම තිබුණත් ඒකෙන් තමන්ට ලාභයක්, තමන්ට අත්දැකීමක් වෙන්නේ නැති නිසා. හරියට වීණන්ට හිතේ තිබුණත් තාම වතුරට බහගත්තේ නැති කෙනා වගේ. යම් කිසි කෙනෙක් වතුරට පිළිපන්න නම් ඔහුට නොපීනා ඉඳ බෑ හිතියොත් ගිලිලා මැරෙනවා. ඒ නිසා ඔහුට ව්‍යායාම කළ යුතු වෙනවා. Tamange කුසලතාවයන්, Tamange සූරතාවයන් ජලයේදී කුහුණු කරන්නට වෙනවා. ඒ මතට උපදෙස් ලැබෙනකොට සීනීමේ සූර භාවය ඇති වෙනවා. ඒ වගේ තමයි යම් කිසි කෙනෙක් යෝගී වෙනවා නම් යෝගාවේ ජායති භූරි ඔහුගේ වැඩිමක් වර්ධනයක් ඥාන වර්ධනයක් සිද්ධ වෙනවාමයි කියන එකයි බුදුරජාණන් වහන්සේ ඒ ධම්මපද ගාථාවේ මුල් පාඨයෙන් විස්තර කරන්නේ. ඒන් වෙන විදිහකට කියනවා නම් ඥානය වැඩිීමේ එක පිළියමක් එක රහසක් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. Taman දන්න දැනුම තමන් වශයෙන් ක්‍රියාවට නගන්ත නැත්නම් තමන්ගේ සිත කය වශයෙන් ප්‍රතිපත්තියට නගන්ත ශික්ෂාවට නගන්ත එහෙම නැතිනම් ඒකට ඥානය කියලා කියන්න බෑ ඒකේ විපුල භාවයකටපත් වෙන්නේ නෑ දියුණුවකටපත් වෙන්නේ නෑ කියන එකයි අවබෝධය මේ විදිහට ඥානය දියුණු කිරීමට යෝගී භාවය නැත්නම් භාවනාව එක කාරණයක් වශයෙන් සඳහන් කළාට ඥානයේ දිනු කිරීම සම්බන්ධයෙන් බලපාන තවත් කාරණා කීපයක් බණ පොත්වල සඳහන් වෙනවා. අද අපි කාලය ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ධර්ම දේශනාව යොමු කරවන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඥානය වැඩිීමේ වැඩපිළිවෙලට අදාළ කරුණු කීපයක් සාකච්ඡා කරන්නයි. ආචාර්ය ප්‍රචාරේ પરම්පරාවලින් පැවතගෙන එන මේ බණ පොත්වල සඳහන් වෙනවා ඥානීය වැඩිමිට අදාළ කරුණු කීපයක්. ඒ කියන්නේ කොයි කාටත් ජලපෙන තාලයක මූල ධර්ම අනුව බලනවා නම් ඥානීය වැඩිමිට භාවනාව පමණක්ම මදි. ඒක අත්‍යවශ්‍ය කාරණාවක් වුණාට භාවනාව පමණක්ම මදි. ඒ නිසා ධර්මයේ යෙදී සිටින පිළිපන්න පුද්ගලයන් පිරිසක් යෝගී පිරිසක් ඒ අනිකුත් කරුණු කාරණාත් දැනගෙන තිබීම තමන්ගේ දැනට අතේ තියෙන හැකියාවන් වඩා හොඳින් පාවිච්චි කරන්න හේතු වෙනවා. ඒ නිසා අපි බලමු එකින් එක ඥානය දිනු කිරීම සඳහා අවශ්‍ය කාරණා. ප්‍රථමයෙන්ම සඳහන් කරන්නේ ඥාන සංවත්තනික කම්ම පළවෙනි කාරණාව වශයෙන්. දෙවෙනි කාරණාව වශයෙන් සඳහන් කරනවා අධ්‍යාපද්‍ය ලෝකූපපත්ති තුන්වෙනි කාරණය ඉන්ද්‍රිය පරිපාකය හතරවෙනි කාරණය කිලේශ ධූරී භාවය කියලා. මේ කරුණු මේ විදිහට බර වචන වලින් පාලියෙන් සඳහන් කරාට විග්‍රහ කරලා බලනකොට අපිට මේට වැඩිය බොහොම සරල භාවයකින් අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ නිසා අපි එකින් එක විග්‍රහ කරගෙන බලමු. පළවෙනියෙන්ම සඳහන් වෙනවා ඥාන සංවර්ධනික කම්ම කියලා. ඥාන සංවචනික කම්ම කියන එක අපිට තේරෙන භාෂාවේ තේරුම් ගන්න බැලුවොත් ඒකෙන් කියවෙන්නේ පිරිසිදු චේතනාවේ. ඒ කියන්නේ ලාභ සත්කාර හෝ ලෝකේ නම් ගුණාම ගැන හෝ එහෙම නැතිව කීර්ති නාම ප්‍රශංසා මොනම විදිහේවත් ආමිෂ ආසාවක් ආමිෂ අදිෂ්ඨානයකින් තොරව ධර්මයේ අනුන්ට කියා දීම ඥාන සංවත්තනික කර්මයක් විදිහට සඳහන් කරනවා. යම් කිසි කෙනෙක් ඒ විදිහට සීලයෙන් සම්පූර්ණ වෙච්ච, සමාධියෙන් සම්පූර්ණ වෙච්ච, ප්‍රඥාවෙන් සම්පූර්ණ වෙච්ච ප්‍රතිපදා මාර්ගයක් ධර්මයක් තමන් විසේ ලාභ සත්කාර පිළිබඳ අපේක්ෂාවකින් තොරව ඒ කියන්නේ භෞතික ලාභයෙන් ලෞකික ලාභයෙන් තොරව කියලා දෙනවා නම් ඒ කියලා දීම ඥාන සංවර්ධනික කර්මයක්. ඒ මොකද ඒ ධර්මයේ අහන ඇත්තෝ මේ අවස්ථාවේදී කුසල් සිතින් අහගෙන ඉන්නවනම් ඒ පුද්ගලයින්ට ඒ අසන්නන්ට ඒක ඥානයේ වැඩිවීමට හේතු වෙනවා. කොහොමද ඥානයේ වැඩිෙන්න හේතු වෙන්නේ? මේ සුද්ධ ධර්මවල සම්‍යක් ධර්මවල සෑම වෙලාවකම ප්‍රතිපත්තියක්, ශික්ෂාවක්, සංවරයක් සඳහන් කරනවා. සීල සංවරය සඳහන් කරනවා. සමාධි සංවරය සඳහන් කරනවා. ප්‍රඥා සංවරය සඳහන් කරනවා. එතකොට කුසල් සිතින් අදහනා අදහා ගන්නා සුළු සිතින් සැලකිලිමත් සිතින් ධර්මයේ අසල ඇත්තන්ට තමන්ගේ අඩුව පවතිනා වූ යම් සීල ප්‍රතිපත්තියක් සීල ප්‍රතිපදාවක් සීල සංවරයක් කියනවනම් මේ ධර්මයේ අහගෙන ඉන්නකොට ඒ සීලයේ සංවර වීමෙන් සීලය සම්පූර්ණ කිරීමෙන් ඥානය තිබුණු මට්ටමින් ඉහළ මට්ටමකටපත් වෙනවා. ඒ වාගේම ධර්ම මාර්ගයට අහුම්කන් දීගෙන ඉන්නකොට Tamanට වැටහෙනවා නම් අදාළ වූ සමාධි ශික්ෂාවේ එහෙම නැත්නම් සමාධි ප්‍රතිපදාවේ සමාධි සංවරයේ Tamanගේ අඩුපාඩුවක් තියෙනවායි කියලා ඒ අහගෙන ඉන්න කෙනාට කුසල් සිතින් අහගෙන ඉන්න කෙනාට අවස්ථාවක් ලැබෙනවා ඒ තමන්ගේ අඩු වූ සමාධිය සම්පූර්ණ කිරීමෙන් තමන් මෙතෙක් නතර වී හිටපු තැනින් ඉදිරියට තල්ලු වෙන්න. ඒ වාගේම කෙලින්ම ප්‍රඥාවට අදාළ ධර්ම කොටස් විග්‍රහ වෙනකොට දේශනා කරන කෙනත් ලෞකික ආසාවල් වලින් තොරව දේශනා කරනවා නම් අහගෙන ඉන්න ඇත්තොත් කුසල් සිතින් ඇදහිලි සිතින් පිළිගන්නා සුළු සිතින් සැලකිල්ලෙන් අහගෙන ඉන්නවා නම් තමන්ගේ අඩුව කාරණාව තේරුම් අරගෙන ඒවා සම්පූර්ණ කර ගැනීමෙන් ඉහළටපත් වෙනවා. මේ නිසා අසාගෙන ඉන්න ඇත්තෝ මේ භවයේදී වහවහ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් එක්කෝ ඉදිරියට තල්ලු වෙනවා. එහෙම නැත්නම් මතු භවයන්දී තමන්ගෙන යන ආධ්‍යාත්මික ජීවිතවලට ඊටාම වටිනා ආදනමක් මේ ධර්ම දේශනා කිරීමෙන් ලැබෙනවා. මේක නිසාමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ දෙන්න පුළුවන් දේවල් වලින් උතුම්ම දීම ධර්මීය දීම වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ධර්ම සං ඥාන සංවර්ධනික කම්ම වශයෙන් ලෞකික ආසාවල් වලින් ධර්ම දේශනා කිරීම ධර්මයේ ඇසීම සඳහන් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි යම් කිසි කෙනෙක් ලෞකික ආසාවක් එහෙම නැතුව ලාභ ප්‍රයෝජනයක් නම්බුනාමයක් ආදී දේවල් බලාපොරොත්තු වෙනතරව ලෞකික දැනුමක් හෝ දෙනවා නම් යම් කිසි ශිල්ප ශාස්ත්‍රයක් උගන්වනවා නම් කර්මාන්තයක් උගන්වනවා නම් ඒකත් ගැනෙනවා පඤ්ඤා සංවර්ධනික නැත්නම් ඥාන සංවර්ධනික කම්ම විදියට එමගිනොත් ඒ ඒක සම්බන්ධ වෙන අනිත් පාර්ශවයට Taman ඉන්න මට්ටම සදාචාර සම්පන්නව දියුණු වෙන්න හේතු වෙනවා කෙලස් බරව ගත කරන ජීවිතයේ නිකලෙස්ව ගත කරන්නට හේතු වෙනවා. එතකොට ඒක පඤ්ඤා සංවර්ධනික කර්මයක් බවට පත් වෙනවා. මේ විදිහට යම් කිසි කෙනෙකුට ධර්ම දේශනා කිරීමට බැරි කමක් තියෙනවා නම් ඒ ශිල්ප ආයතන කර්ම ආයතන ඇති කරලා කරන්න බැරි කමක් තියෙනවා නම් ඒවා කරවීමට උදව් කරවීම හෝ ධර්ම දේශනා කරවීම භාවනා මධ්‍යස්ථාන වලට පැමිණලා ඒ කටයුතු උදව් උපකාර කිරීම ඒ වත් පිළිවෙත් කිරීම ආදී සෑම සියලු දෙයක්ම මේ විදිහට ගත්තාම සංඥා සංවර්ධනික කම්ම එවන සංඥාන සංවර්ධනික කම්ම වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ඒ සෑම දෙයකින්ම සිද්ධ වෙන්නේ එහෙම නැතුව ඒ සෑම දෙයකින්ම අර්ථයක් සිද්ධ වෙන්නේ හිත කෙලෙස් වලින් දුරව පවතින තාක්කල්. සම්‍යක් හැඟීමකින් යුක්තව ධර්ම දේශනා කරන තාක්කල් ධර්මයේ අහුම්කම් දෙන තාක්කල්. ලෞකික ආසාවල් වලින් තොරව ඒ වාගේ ශිල්ප ආයතන පවත්වන තාක්කල් නැත්නම් පැවතීමට උදව් කරන තාක්කල් ඒ වගේම තමයි උදව් ගන්නා තාක්කල් ඒ නිසා සංඥා සංවර්ධනික කම්ම විශේෂයි අපිට ලැබෙන අවස්ථාවල් වල අපි යෙදෙන්න උත්සාහ කරන්න ඕනේ ඒ උත්සාහ කරන වෙලාවල් වලදී අපේ හිත කිලිටිව නම් පවතින්නේ නැත්නම් පටු අරමුණක් ඉතා ආසන්න අරමුණක් ලෞකික අරමුණක් සම්බන්ධ වෙලා නම් තියෙන්නේ එතෙන්දි තේරුම් ගන්න ඕනේ ඒක ඥාන සංවර්ධනක වෙන්නේ නැති නිසා අපේ භාවනා ජීවිතයට ඒක ගැළපෙන්නේ නැහැ. ඒ නිසා අපි කරන කියන සෑම කටයුත්තක්ම කුසල් සිතින් කිරීම ඒ කරන වෙලාවේදී ඒක සම්්‍යක් ධර්මයකට සම්්‍යක් ප්‍රතිපදාවකට යාදෙන වැඩපිළිවෙලක් වාට වග බලා ගැනීම ඥාන සංවත්නික කර්ම. සාමාන්‍යයෙන් කාටත් තේරෙන භාෂාවෙන් කියනවනම් කුසල් කිරීම පිරිසිදු හිතින් කුසලයට සම්බන්ධ වීම ඥාන සංවර්ධනික කර්මයක්. නමුත් එහි අපි මේ තාක්කල් විස්තර කළා වගේ විවිධ තාරාතිරම් පවතිනවා. ඒ නිසා ඥානීය දියුණු කිරීමට බලාපොරොත්තු වෙන ඇත්තෝ මේ පඤ්ඤා සංවර්ධනික කර්මයන්හි යෙදෙන්න ඕනේ. යම් කිසි කෙනෙක් පෙර එවැනි කර්ම රැස් කරලා තිබුණ කෙනෙක් නම් ඒ කියන්නේ කුසල කර්ම පඤ්ඤා සංවර්ධනික කර්ම රැස් කරපු කෙනෙක් නම් මේ භවයේදී කුසල් සිත පහළ වෙන්න පහළ වෙන්න නැත්නම් හිතේ අකුසල් දුරු වෙන්න දුරු වෙන්න ඒ සෑම මොහොතකම ඥානෙ මේරීම සිද්ධ වෙනවා. ඒ නිසායි පෙර එවැනි පඤ්ඤා සංවර්ධනික කර්මයන් රැස් කර වෙන විදිහකට කියනවා නම් පාරමිතා ධර්ම රැස් කරපු ඇත්තෝ ධර්ම දේශනාවකදී ආදී කුසල් සිතින් අධිහිලි සිතින් පිළිගන්නා සුළු සිතින් සැලකිල්ලෙන් ධර්මයේ අහගෙන ඉන්නකොට අවුරුදු ගණන් භාවනා කරන කෙනෙකුට වඩා නැත්නම් ජීවිතේ පුරා භාවනා කරන කෙනෙකුට වඩා බොහෝම වේගයෙන් අර ධර්මයේ සඳහන් වෙන කරුණු වහවහ අවබෝධ කරගන්න. නැත්නම් ඥානෙ වැඩෙනවා. මේක දන්නේ නැතුනොත් සමහරු හිතනවා අසවල් කෙනාට කෙටි මාර්ගය කියලා දීලා තියෙනවා මට කියලා දුන්නේ නැහැ. එහෙම නැත්නම් අසවල් කෙනාට සියලු කාරණා හොඳයි මට හොඳ නැහැ. මේ ආදී විදිහට කරුණු කාරණා විසම වශයෙන් තේරුම් ගැනීම නිසා බොහෝ දෙනා විතක්ක වලට බර වෙලා විචිකිච්ඡාවට බර වෙලා ගත කරන්න ගියොත් ගත කරන මොහොතක් මොහොතක් පාසා කෙලස් බරව ගත වෙන නිසා ඥානෙ අතින් විතරක් නෙවෙයි Taman ඉන්න තැනෙමුත් පහළට වැටෙනවා. ඒ නිසා කල්පනා කරගන්න ඕනේ අපි මේ සෑම සියලු දෙනා එකතුව ගමන් කරන මාර්ගය නම් ඥාන වඩන මාර්ගයකුයි. නමුත් මේ මාර්ගයේ ගමන් කරන සෑම සීල දෙනාටම සමාන උත්සාහයක් ගත්තත් සමාන ප්‍රතිඵල නොලැබෙන්න ඉඩ තියෙනවා. මොකද එකිනෙකා විසින් උසුලාගෙන යන ඥාන සංවර්ධනික කර්ම ප්‍රමාණය විවිධ නිසා. ඒ නිසා අපිට ඥානයම නම් තාමත් පරමාර්ථය අපිට කරන්න තියෙන්නේ ලද ලද අවස්ථාවල් වලදී අපේ වැඩ පිළිවෙලට බාධා නොවන විදිහට තමයි ලැබෙන අවස්ථාවලදී ඥාන සංවර්ධනික කර්මයන්හි යෙදෙන එකයි එහෙම නැත්නම් කුසලයට අනුව සිට පැවැත්වීමයි මේ පළවෙනි කාරණාවට පස්සේ දෙවෙනියට සඳහන් කරන්නේ අභ්‍යාපජ්‍ය ලෝකූපපත්ති කියන එකයි පොත්පත්වල සඳහන් වෙන අර්ථ විග්‍රහය අනුව නම් මෙතන කියවෙන්නේ ව්‍යාපාදේ කියනා වූ ද්වේෂයෙන් තොර ජීවිතයක්. මේකට මොකද කැපී පෙනෙන නිදර්ශනය උපමාව පෙන්වන්නේ බ්‍රහ්ම ලෝකේ. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන් අතර පිරිසිදු බව රැඳෙන්නේ බ්‍රහ්ම භාවය රැඳෙන්නේ උන් අතර එවුන් ඒ බ්‍රහ්මයන් අතර ද්වේෂය නැති නිසා කියලා තමයි සඳහන් කරන්නේ. ඒ නිසා බ්‍රහ්මයන් අතර කලකෝලාහල නැහැ, හිත තැන්පත්, හිත සමාහිතයි. ඒ නිසා කියන කරන කාරණාවක් සාංශුද්ධෙන් වටහා ගන්න පුළුවන් ශක්තිය භ්‍රමයෙන් තුල පවතිනවා. මේකත් අමතරව මේ අත්දැකීමට බරව කියන කතාවක් නෙවෙයි පොත්පත්වල සඳහන් වෙන නිසා මතක් කරනවා බ්‍රහ්ම ලෝකයේ පවතින ත්‍රිත්තු ගුණයේ පවා සමසීතෝෂ්ණ බව. මේකත් හේතු වෙනවා තැන්පත් හිතකට. සමාහිත හිතකට. ඉතින් මේ විදිහට සමාහිත හිතින් තැන්පත් හිතින් ගත කරන බ්‍රහ්මයින්ට යම් අවස්ථාවක දැනගන්න ලැබුණොත් අද ත්‍රිලෝකල සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා කිය ඒ බ්‍රහ්මයන් වහවහ එතෙන් රැස් වෙලා ඒ ධර්ම දේශනා කරන වෙලාවේදී විශාල වශයෙන් දහස් ගණන් වලින් Tamanගේ අර්ථලාභය මාර්ගඵල අවබෝධය සිද්ධ කරගන්නවා. මොකද හිතේ විවිධ සුලි කරකැවෙන වික්ෂිප්ත භාව, සංචල භාව නැති නිසා බොහොම සමාහිතයි හිත. තැන්පත් හිත. මොකද මේ සංපත්තමට ප්‍රතිවිරුද්ධ සනාහිත බවට ප්‍රතිවිරුද්ධ ද්වේෂය ව්‍යාපාදය ඒ බ්‍රහ්මයෙන් තුල නැති නිසා ඒ නිසා තේරුම් අරගන්න ඕනේ අපි මනුස්ස ලෝකේ දැන් ජීවත් වෙන්නේ කාම භෝගී පරිසරයක මේ අද ලෝකේ පවතින කාම භෝගී තත්වය ගැන විශේෂයෙන් මේ කාටවත් අමතර බණ දේශනා කරන්න දෙයක් නැහැ මේ ලෝකේ සෑම සියලු දෙනාම ඇස පිනවීම සඳහා ගෙන යන පෞද්ගලික ව්‍යාපාරය නිසා කන පිනවීමට කරගෙන යන පෞද්ගලික ව්‍යාපාර නිසා නාසය පිනවීමට කරගෙන යන ආත්මාර්ථකාමී ව්‍යාපාර නිසා දිව පිනවීමට ශරීරය පිනවීමට හිත හිතු හිතු දේවල් සිටීමට කරගෙන යන මේ වැඩපිළිවෙල නිසා ඔවුන්ට සමග ගමන් කරන්ට එකම කෙනෙක්වත් නැහැ. සෑම සියලු දෙනෙකුගේම පවතින්නේ බාධාසහිත ස්වરૂපයක්, හරතර ස්වરૂපයක්, ද්වේෂසහගත ස්වરૂපයක්, සතුරු ස්වરૂපයක්. මේ නිසා එකිනෙකා ඇන කොටා ගනිමින් වෙයි ලෝකේ පවතින්නේ. විශාල කතාවක් නම් පවතිනවා ලෝක සාමය ගැන, ඒ වාගේම සමගිය ගැන, සමාහිත බව ගැන. නමුත් කිසිම කෙනෙක් කිසිම වෙලාවක ඇහැ පිනවීමට තික්ෂණයක් ඒ සඳහා කැපකරන්න සූදානම් නැති තරමට ආත්මාර්ථකාමී ලෝක සාමය ගැන කතා කරත් Tamange කන පිනවීමට ඇති ක්ෂණයක් කැපකරන්න බැරි තරමට කන පිනවීමේ ලොල් වෙලා ආත්මාර්ථකාමී මේ නිසා ඔවුන්ට සෑම වේලාවකදීම සිත තුළ පවතින තද චංචල භාවයක් අවික්ෂේප භාවයක් අවිනිශ්චිත භාවයක් මේ தત્ත්වේ නිසා ඔවුන්ට සම්‍යක් ධර්මය අවබෝධ කිරීම පැත්තක තියේදී ලෝකයේ සම්‍යක් ධර්මයක් තියෙනවා කියන පණිවිඩේවත් ලැබෙන්නේ නැහැ. ලැබුණත් ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. ඒ ධර්මෙට අන්තවාදීව ඇහැ පිනවීම, කන පිනවීම ආදී කටයුතු වල යෙදිලායි ගත කරන්නේ. මේ ගත කිරීමේ ව්‍යාපාර නිසා නිතරම ගැටුම් සහිතවයි ගත කරන්නේ. නමුත් ඔවුන්ට අවදාකවත් ඒ පිනවීමේ තෘප්තියක් අනුන් සමග යාවීම නිසා ඇති වෙන සමාහිත භාවයක් සමගියක් ලබා ගන්නට බැරුව උප්පත්ති තාලෙන්ම මැරිලා යනවා. අන්න එවැනි කාමභෝගී ලෝකෙක ඉන්නකොට කෙනෙක් තේරුම් අරගන්න ඕනේ ඥාන සංවර්ධනික වෙන්න නම් නැත්නම් ඥානය මෝරන්ට නම් ඔහු තුල අභ්‍යාපජ්‍ය භාවය පවතින්න ඕනේ. මේ අභ්‍යාපජ්‍ය භාවයේ තවත් අනියම් විග්‍රහයක් තියෙනවා යම් කිසි කෙනෙකුගේ හිත ද්වේෂ සහිත නම් ඔහුගේ ශරීරය රෝග සහිතයි කියලා. මොකද pāli භාෂාවෙන් අභ්‍යාපාද අව්‍යාපාද කියන වචන දෙක බොහොම සමානව සමීපව ගමන් කරන දෙකක්. අභ්‍යාපාද අව්‍යාපාද ව්‍යාබාධ ආබාධය කියලා අපි ගන්නවා ශරීරාබාධ වලට. අව්‍යාබාධ කියලා කියන්නේ අභ්‍යාපජ්‍ය භාවයෙන් අභ්‍යාපජ්‍ය ස්වરૂපේ හිතේ ද්වේෂ කෙලස් නැති කෙනාට ශරීරයේ තද බල රෝග අඩු බව පාලි භාෂාව අනුවත් විස්තර වෙනවා. ඒ අනුව බලනවා නම් යම් කිසි කෙනෙකුට මෙලව ජීවත් වෙන වෙලාවේදී රාගය, ద్వේෂය, මෝහය කියන ප්‍රධාන කෙලෙස් වලින් කිලිටි වෙලා හිත නිතරම ඇවිස්සීලා හිත නිතරම කුපිත වෙලා ගත කරනවා නම් ඔහුට සම්‍යක් ධර්මයක් තේරුම් ගන්න විවේකයක් නැහැ. කියනවායි කියලා පිළිගන්න විවේකයක් නැහැ. ඒ සඳහා අපි මේ කාම සුඛය කැපකල යුතුයි කියලා තේරුම් අරගන්න තරම් අස්වැසිල්ලක් ඉවසීමක් නැහැ. ඒ වාගේම තමයි ඔවුන්ගේ ශරීර නිතරම රෝග පීඩා වලින් වෙලිලා ගත කරන නිසා ශාරීරික වශයෙන්මුත් විවේකයක් ලබන්නේ නැහැ. අද ලෝක ස්වરૂපයේ නැත්නම් කාම භෝගී ස්වરૂපේ දිහා බලනකොට මේ ඇහ කන ආදී දේවල් ස්වභාවික අන්දමින් පිනවීම වැරද්දක් කරලා කලකීමත් කියාගන්න බැරි ධර්මයකටපත් වෙලා තියෙනවා මොකද ඒවා විකෘති ආකාරයට පිනවන තරමටම ලෝකේවල්මත් වෙලා මත් බෙහෙත් පාවිච්චි කිරීම විකෘති කාමය මේ විවිධ දේවල් විකෘත දේවල් බැලීම කියන දේවලුයි අද ලෝකේ ප්‍රකට. ඒ නිසා යම් කිසි කෙනෙක් කියනවා නම් ඇහැපිනවීම හොඳ නෑ කියලා ඔහු දිහා වුණත් අද බලන්නේ වපරැහි. කන පිනවීම හොඳ නෑ කියනවා නම් ඒ වුණත් බලන්නේ වපරැහි. මොකද ඒ අතන්ට පේන්නේ මේ පේන්න තියෙන විකෘති ඇහැපිනවීම විකෘති කන පිනවීම පවා අද ලෝකේ බොහොම ප්‍රකටව පවතිනවා. මේ නිසා ඔවුන්ගේ ස්වરૂපය ක්‍රමක්‍රමයෙන් ඥානයෙන් ඈත් වෙන භාවයකයි පවතින්නේ. ඥානයෙන් ඈත් වෙන භාවය කියන්නේ උන්මත්තක භාවයයි. ඔවුන් තමන්ට තමන් වශයෙන් කරදර කරගනිමින් ජීවත් වෙනවා පමණක් නෙවෙයි සමාජයටත් කරදර කරනවා විසඳන්න බැරි ප්‍රශ්නයක් ලෝකෙ ඉතුරු කරලා මැරිලා යනවා. ඒ නිසා ඥානය දිනු කරාන්ට ඥානය අතින් දිනුවක් උසස් භාවයක් පිවිතුරු භාවයක් බලාපොරොත්තු වෙන කෙනා මේ නිසා මේන් ආදර්ශයක් ගන්න ඕනේ. මොකද්ද ගන්න කියන ආදර්ශය? Tamanගේ ඇහැට අයාලේ යන්ට දීලා හිතු හිතු දේවල් බලන්ට මොනරෙක් වගේ ඇහැ ගස්ස ගස්ස ඇස් බෝල කරකෝ කරකෝ බලන්ට ගත්තොත් අපි දැන හෝ නොදැන අනුගමනය කරන්නේ අර කාම භෝගී පුද්ගලයෝයි. අපි ඔවුනුත් සමග ඉන්න තැනින් පහතට ඇද වැටෙනවා, පිරිහෙනවා. ඒ වගේම කනට ඇහෙන ඇහෙන දේවල් කන යොමු කරමින් හඳුන් කියන්ට අදහස් කරන දේවලුත් දැනගන්න රහස් දැනගන්න පමණට හොයන්න බලන්න පටන් අරගත්තොත් එතකොටත් අපේ හිත අධ්‍යාපජ්‍ය කත්වේ නෙමෙයි කියන්නේ ව්‍යාපාදයෙන් ගැටෙනවා. මොකද අපිට ලැබෙන තොරතුරු දිහා හොයලා බලන්ත ඒ තොරතුරු වල ප්‍රධාන වශයෙන්ම තියෙන විවේචන, ඒ ප්‍රධාන වශයෙන්ම තියෙන අනුන්ගේ අඩුපාඩු මේවා තමයි අද ප්‍රවෘත්ති මාධ්‍ය වල දිගටම පවතින්නේ. ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය පුද්ගලයන්ගේ වචනේ පවතින්නේ නෙවුවා. අපි මේවා අහන්ට යනවනම් හැඟීමක් නැතුව දැනීමක් නැතුව එහි ලැබෙන හුදු ආස්වාදයේ හුදු කුපිත වීම බලාපොරොත්තුෙන් අපේ හිත නිතරම ද්වේෂගත වෙනවා. ඒ නිසා කන වශයෙන් අපි සංවර වෙන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරය පවත්වන්න ඕනේ. වගේම නාසයේ වශයෙන්, ඒ වගේම දිව වශයෙන්, රස තෘෂ්ණා වශයෙන්, ශරීරයේ වශයෙන්, හිත වශයෙන්. නමුත් අද අර කලින් කියපු කාම ලෝකයක් අමතලා අපි දේශනාවක් කෙරුවොත් ඇහැ සංවර කිරීම තුළ ඥානය වැඩි වීම තියෙනවායි කන සංවර කිරීම තුළ ඥානය වැඩි වීම තියෙනවායි නාසය දිව ශරීරය හිත සංවර කිරීම තුළ ඥාන වර්ධනයක් සිද්ධ වෙනවාය ඒකට හේතුව නිදහස හිතේ පැවතීමේ කියලා කාම තාකවත් ඒ අත්ව එක පිළිගන්න සූදානම් නැහැ මොකද ඒ අත්තන්ට වැටහෙන්නේ නැත්නම් මේ ව්‍යාපාද හිතට වැටෙන්නේ හිත ඇහැට අයාලේ නිදැල්ලේ වනසාරී ලෙස හැසිරෙන්න දීම තමයි විනෝදය. ඒක තමයි විවේකය. ඒක තමයි නිදහස. කනට ඇහෙන සෑම දේ අනුව කනට දුවන්න දෙන එක ඒ අනුව කන යොමු කරමින් ඇහිම තමයි ඔවුන්ට වැටහෙන්නේ නිදහස විදියට. ඔවුන් තමයි ඒක ඉල්ලන්නේ Tamange අයිතිවාසිකම විදියට. ඒ වාගේම නාසයට අවශ්‍ය අවශ්‍ය ආකාරයට ආග්‍රහණ ලැබීම දිවත රස පරාසය තුල ඇත්තා වූ සියලුම රසයන් විඳ ගැනීමට නිදහස දීම ශරීරයේ මේ ලෝකයේ ඇත්තා වූ සෑම සියලුම ස්පර්ශ ලැබීමට ඇති අවස්ථාව ඒ ආකාරයෙන්ම පැවැත්වීමේ නිදහස හිතට අයාලේ දුවන්ට හිත පිට යන්ට හිත කැමැති කැමැති දේ කල්පනා කරන්න ඇති නිදහස තමයි නිදහස වශයෙන් සලකා ගන්න. මේක බොරුවකුත් නෙවෙයි. ඒක ඇත්තක් තියෙනවා. මොකද ඒ විදිහට හිතගත අයාලේ දුවනකොට ඒතර නිදහසක් පවතිනවා. නමුත් පොඩි පරහකට කියන්නේ ලැජ්ජ බය දෙක නැති වෙනවා. මේ විදිහට යම් කිසි කෙනෙක් බැලිය යුතු නොබැලිය යුතු දේ දෙකම මට බැලීමේ නිදහස තියෙනවා මම බලනවා කියලා බලනකොට ඔව් අවස්ථාවල් වාරයක් පාසා වැඩි වැඩි අවස්ථාවක ලැජ්ජී භාවයටපත් වෙනවා. ඒ ලැජ්ජා වැඩ කරමින් ඒ නොතකා හැරීම නිසා ලැජ්ජ බය දෙක නැති ගොරෝසු හිතක් ඇති වෙන්න පටන් ගන්නවා. මේක තමයි අපි ඉදිරි પરම්පරාවට ඉතුරු කරලා තියෙන ආදර්ශය. අහන වෙලාවෙදී අපි ඇසිය යුත්ත නැසිය යුත්ත වර්ග කරන්නේ නැහැ. මට අහන්ත නාහන්ත කියන දෙකොටසම අහන්ත අයිතිය තියෙනවා. ඒ නිසා මම අහනවා කියලා බලන්න බලන්න අහන්ත අහන්ත ඒ පුද්ගලයා ලැජ්ජාවෙන් තියෙන අවස්ථාවල් වැඩි වැඩියෙන් මුණ පානවා. වැඩි වැඩියෙන් ලැජ්ජා විය යුතු නමුත් ලැජ්ජා නොවි ගත කිරීම නිසා සිත දැඩි වෙනවා. සිත ලැජ්ජපයෙන් පිරිහෙනවා. මේ පිරිහෙන්න පිරිහෙන්න තමන්ට දුකකට කරදරයකටපත් වෙච්ච වෙලාවක් එනකොට මරණාසන්න අවස්ථාවක් එනකොට අනේ අපොයි කියලා කල්පනා වෙනවා. නමුත් ඒ වෙනකොට තමා වැඩි. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ ඇහැට ruci පරිදි ඇහැ අයාලේ යන්ත්‍රීම නිදහසක් තමයි නමුත් ඒ ලැජ්ජ බය දුරු වෙනවා. ඒ වගේම කනට ඕනේ දේවල් අහන්න එකදීම නිදහසක් තමයි. නමුත් ඒක ලැජ්ජ බය දුරු වෙනවා. මේකට කියන්න පුළුවන් ත්‍රිසන් නිදහසක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රමයේදී උන්වහන්සේ මේ වැඩි වියදමකින් තොරව රැස් කර ගන්නා වූ මේ කෙලෙස් රාශිය කපා දැමීමේ උපදේශයක් වශයෙන් සඳහන් කරනවා අභ්‍යාපජ්‍ය භාවයේ ආරක්ෂා කර ගන්න ඕනේ, දිනු කර ගන්න ඕනේ. හිත වික්ෂිප්ත භාවය, කුපිත වෙන භාවයෙන් වෙන් කරලා තියා ගන්න ඕනේ. සමාහිත භාවය හිතේ තැන්පත්කම වැඩි වෙන්න වැඩි වෙන්න කුසල් සිතට හිත නැමෙන්න නැමෙන්න ප්‍රඥාව වැඩෙනවා කියන එකයි බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය. ඒ නිසා සමාහිතෝ භික්කවේ යථා භූතං පජානාති. යම් කිසි කෙනෙක්ගේ හිත සමාහිත වෙනවා නම්, තැන්පත් වෙනවා නම් මේ කියන්නේ මොකක්ද? දකින දකින දේවල් දිගේ යමින් ව්‍යංජන ගාහි අනුව්‍යංජන ගාහි නිමිත්තක් ගාහි විදිහට ඒ පුද්ගලයා උසද ඒ පුද්ගලයා ක්‍රියාවද්ද පුරුෂයේද කන කොහොමද හැසිරීම කොහොමද හිනාව කොහොමද කතාව කොහොමද කියලා ඒ සෑම ව්‍යංජන අනුව්‍යංජන බලමින් ගත කරුවොත් ගත කරන මොහොතක් මොහොතක් පාසා හිත කුපිත හිත රැලි මාලා නගිනවා හිත අලු කොටකට ගලකින් යවසේ වික්ෂිප්ත භාවයටපත් වෙනවා මේක සමාහිත භවයේ විරුද්ධ පැත්ත මේ දේ වෙවි වෙවි දිගටම මේ යෙදෙන්න යෙදෙන්න මේ දේ වීමෙන් සිදුවෙන ලැජ්ජාවියක ස්වરૂපේ නැතු යාම නිසා හිත පොරොසු භාවයටපත් වෙනවා මේ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අපිට මේ මිනිස්සේ ලෝකේ මේ කාම ලෝකේ මේ මඟුල් සක්වලේ දකින්ට අවස්ථාව තියෙනවා මේවායේ හොඳ දේවල් තියෙනවා මේවායේ නරක දේවල් තියෙනවා එහෙම නැත්නම් මේකේ කළ යුතු දේවල් තියෙනවා දැකීම මාර්ගයේ නොකල යුතු දේවල් තියෙනවා. මෙන්න මේ දේවල් තේරුම් අරගෙන සම්‍යක් ධර්මයකට කරුණීමක් වශයෙන් ඥාණය වැඩෙන වැඩ වැඩ කටයුත්තක් කරන පිරිසක් වශයෙන් නොබැලිය යුතු දේ නොබලන්ටත් වෙන විදිහකට කියනවනම් ඇසේ සංවරයක් ඇති කර ගන්නටත් පෙළඹුණොත් වික්ෂිප්ත තැනේ ඉඳලා හිත ක්‍රමක්‍රමයේ නැත්නම් අධ්‍යාපජ්‍ය ව්‍යාපාද ද්වේෂ සහගත තැනේ ඉඳලා හිත ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් තන්පත් සමාහිත භාවකට ඇති වෙනවා. මේ ධර්මතාවයමයි කන දිගේ මේ ධර්මතාවයමයි නාසය දිගේ මේ ධර්මතාවයමයි දිව කියන රස බලන ඉන්ද්‍රිය දිගේ මේ ධර්මතාවයමයි ශරීරයේ ස්පර්ශය ලැබීම දිගේ විශේෂයෙන්ම සඳහන් කර ගන්න ඕනේ හිත දිගේ අපිට හිතුණු හිතුණු දේවල් හිතන්ට මානව අයිතිවාසිකමක් තියෙනවා ඒකට කවුරුත් ඇඟිලි තියන්න ඕනේ නැහැ ඇඟිලි ගහන්න ඕනේ නැහැ ඒකයි අපි රැකිය යුත්තේ කියලා ව්‍යාපාර කරනවනම් එතන පේන්න තියෙනවා වහා බලන කෙනෙකුට මෝහයටපත් කරගන්න පුළුවන් සත්‍යයක ස්වરૂපයක් නිදහසක ස්වરૂපයක් නමුත් ඔහු ඒ ලෝකයට ආ වූ විවිධ කුණු කණ්ඩල් තමන්ගේ හිත තුළට දාගැනීමෙන් අපරාධේ හිත ද්වේෂ සහගතව ගත කරන, සැලබිලි සහගතව ගත කරන පුද්ගලයෙක් වශයෙන් වීම නිසා ජීවිතයේ අවසානයේ පශ්චාත්තාපයටපත් වෙනවා. මේ වාගේ ඉතුරු කරන ආදර්ශය දිහා බලනකොට ලැජ්ජ බය නැති සමාජයක් ඉදිරියේ ඉදිරිය කියන අයාලේ යාමට ඉඩ තබනවා කියන මේ තිරසන් නිදහස තුලින් Tamanda සිද්ධ වෙන්නේ ලැබුණා වූ මේ මනුස්ස ජීවිතයේ තැන්පත් හිතක් සමාහිත හිතක් ඇති කරගන්න තියෙන අවස්ථාව මග හරවා ගැනීම. මේ නිසා අපි කුරුදු තාලෙට අන්දේව පිටිපස්ස යන අන්ධ પરම්පරාවක් යන පිරිසක් බාටපත් වෙනවා. මේ බව දැකලා මේ බව දැනගෙන තමයි බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවත් මහා කරුණාවත් සමබර කරලා දේශනා කරන්නේ ඥානය වැඩෙන්න නම් ද්වේෂ සහගත නොවුණු ක්ෂණ ගාන මොහොතක් ගාන පැය ගාන අපේ ජීවිතේ වැඩි කර ගන්න ඕනේ. එහෙම වැඩි කර ගන්නට නම් ඇස් ඇත්තේ අන්ධේ කුසේ හැසිරෙන්න, කන් ඇත්තේ බිහිර කුසේ හැසිරෙන්න, ශරීර සෞඛ්‍ය ජව බල ඇත්තේ නමුත් රෝගී කුසේ හැසිරෙන්න වෙන මොනවකින්වත් බේර ගන්න බැරි නම් තමන්ගේ හිත ද්වේෂසහගත වීම මලමිනියක්සේ වැඩහෙවන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ කොච්චර නම් ලෙන්ගතුකමකින්ද කියලා කල්පනා කරන්නේ කොච්චරනම් කාරණීය Taman වශයෙන් මනුෂ්‍ය ලෝකයේ පිළිබඳ අවබෝධයේ වශයෙන් කොච්චර ගැඹුරක් තේරුම් ගැනීමෙන්ද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. අපි මේක ධර්මානුකූලව සඳහන් කරන්නේ ඉන්ද්‍රිය සංවරයේ විදිහට. ඒ නිසා ඥානය වැඩිීමේ කටයුතු වල දෙවෙනි කටයුතු වශයෙන් සඳහන් කරන්නේ අභ්‍යාපත්‍ය ලෝකූපපත්ති. ඒ කියන්නේ ව්‍යාපාද සහගත, ද්වේෂ සහගත භවෙන් තොර වූ උප්පත්තියක්. ක්ෂණ ක්ෂණයක් වශයෙන් අපි ද්වේෂය ඇති වෙන පැත්තට හිත යන්න දෙන්නේ නැතුව අපේ හිත පුළුවන් තරම් සමාහිත භාවයකින් වික්ෂිප්ත භාවයකින් තොරව සමාහිත භවකින් තන්පත් භවකින් සමාධිමත් භවකින් ගත කරනවා නම් ඒ කියන්නේ කුසල් සිතින් ගත කරනවා නම් ගත කරන මොහොතක් මොහොතක් පාසා ඥානෙ වැඩෙන්න හිත දෙනවා කියන එක ඒ දෙවෙනි ආදර්ශයයි තුන්වෙනියට සඳහන් කරනවා ඥානෙ වැඩෙන කර්මයක් හේතු සාධකයක් විදියට ඉන්ද්‍රිය පරිපාකය. ඉන්ද්‍රිය පරිපාකය කියලා කියන්නේ පඤ්චේන්ද්‍රියේ වර්ධනය බුද්ධ දේශනාවේ හැටියට මනුෂ්‍ය ජීවිතයක් දශක දශකයකින් දක්වනවා. පළවෙනිම කාලේ වැදහෙවන ළමා කාලේ ගාට ක්‍රීඩා දශකයේ ආදී විදියට ගත කළ බුදුරජාණන් වහන්සේගේ ඥාණයට හසු වුනේ වයස අවුරුදු 40ත් 50ත් අතර කාලයේ කාගේ නමුත් ප්‍රඥාව පරිඉන්ද්‍රිය වැඩෙන ඥාන දශකයේ විදිහට. මේකට හේතුව වෙන්නේ ළමා කාලයේදී අපේ හිත ඉතාමත්ම කාමභෝගීව ගත කරනවා ශරීරය සෞඛ්‍ය සම්පන්නව ගත කරන නිසා ආරෝග්‍ය මදයෙන් ගත වෙනවා. මේ නිසා එවැනි හිතකට සංවර පිළිබඳ ධර්මතාවයක් හඳුන්වා දෙන්න ගියාට පිළිගන්න ස්වરૂපයක් නැහැ. මොකද දුක්ඛ ස්වરૂපය ජීවිතයේ වශයෙන් සංසාරයේ වශයෙන් වැටෙන යුගයක නෙවෙයි තියෙන්නේ වැඩෙන යුගය. ඒ නිසා ඒ අත්තන්ට ඒක අපි අර කලින් සඳහන් කරගත්ත විදිහට දුවන අස්පේ අස්සේ කුඩ අලුකෝල් ගෙඩියක් තැම්පත් කරන්න හදනා වගේ රඳන්නේ නැහැ. කොච්චර වක් කරන්න හදුවත් පිටතයි වැක්කරන්නේ. ඒ නිසා තරුණ වයසේදී අත්දැකීම් අඩුයි ඉන්ද්‍රයන් පිනවීමට ඇති අවස්ථාව අභ්‍යන්තර බාහිර වශයෙන් වැඩි මේ නිසා මුළු ජීවිතේම ඉන්ද්‍රයන් පිනවීම වශයෙන් ගත වෙනවා මේ නිසා ඔවුන්ට ලැබෙන අත්දැකීම් මිහිරි අමිහිරි භාවයෙන් අමිහිරි අත්දැකීම් වැඩි නමුත් මුල් මුල් වශයෙන් නිසා මොහු ඒවාම විදිහින් ඉදිරියට ගමන් කරන නමුත් අවුරුදු 40 50 වෙනකොට කාට නමුත් තමන්ගේ අත්දැකීම් වලින් වැටෙනවා ওই තරම් අධිජව වේගයෙන් ගමන් කරවන්න ජීවත් කරවන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ මනුස්ස ජීවිතය. ඒක තන්පත් ක්‍රමෙන් ඒක සීලයෙන් ආරක්ෂා කරලා සමබර භාවයකින් රැකීම තමන්ගේ මේ යුතුයකමක් කියන එක වැටහෙන කාලේ මේ නිසා බුද්ධ දේශනාවේ හැටියට 40 50 වයස් සඳහන් කරනවා ඉන්දිය පරිපාක නැත්නම් පඤ්චේන්ද්‍රිය වැඩෙන ඥාන දශකයේ වශයෙන්. ඒ නිසා කෙනෙක් තේරුම් අරගන්න ඕනේ මුල් කාලෙදී මේ ප්‍රතිපදා ශික්ෂා ධර්ම හඳුන්ලා දුන්නට තේරුම් ගැනීමේ ශක්තිය අඩුයි. මක් නිසාද? අධ්‍යක්ීම අඩුයි. තමන්ගේ ජීවිතයෙන් ලැබෙන අත්දැකීම් සංසාර අත්දැකීම් අඩුයි තියෙන්නේ තරුණකම යෞවන මදය මේ නිසා වීරකම් කිරීමේ යුගයක් එතන පවතින. ඒ නිසා අමාරුයි. නමුත් මේකෙන් අදහස් කරන්නේ නෑ භාවනා වැඩපිළිවෙලක් නැත්නම් ශික්ෂා ධර්මයක් තරුණ කාලේදී හඳුන්වා දිය යුතු නෑ කියලා. අපේ අපිට උගන්වපිය බුදුම ස්වාමීන් වහන්සේ තමන්ගේ අත්දැකීම් වලට බරව කතා කරලා කියනවා උන්වහන්සේ අත්දකලා තියෙන විදිහට වැඩියෙන්ම ශීඝ්‍ර ඥාන වර්ධනයක් ඇති වුණා නම් යම් කෙනෙක් කැපිපේන විදිහේ ඥාන වර්ධනයක් ඇති වුණා නම් ඒක හුඟක් සිද්ධ වෙන්නේ තරුණ වයසේදී කියලා. මොකද හේතුව තරුණ වයසේදී උපදේශ නියමාකාර නොලැබෙන නිසා උපදේශ වලට ගසාහෙලා යන ගතිය නිසා ඔවුන්ට උපදේශ දීව අමාරුයි. නමුත් යම් කිසි කෙනෙක් පෙර කල ආරමිතා ශක්තිය නිසා හෝ නියම කල වයසට උපදේශ ලැබිලා සංවර වුණොත් ඔවුන් තුල ඇත්තා වූ හොඳ ශරීර සෞඛ්‍යය ඒ කියන්නේ ශරීරයේ ප්‍රතිශක්තිය භාවනාවට හේතු භූත වෙනවා. ඒ වගේම ඔවුන්ගේ හිතේ දරා ගැනීමේ ශක්තිය වැඩි. ඒ කියන්නේ චෛතසික ප්‍රතිශක්තියත් වැඩි. ඒ නිසා වේදනාවක් වුණත් දරා සිටීමේ ශක්තිය වයසට ගිය කෙනෙකුට වැඩි නිසා ඔවුන් හිතට ගත්තොත් තරුණ පිරිසට භාවනාවේ ප්‍රතිඵල ලබා ගන්නට ඥානය යටින් දිනු වෙන තියෙන අවස්ථා වැඩි. නමුත් උන්ට හඳුන්වා දීම ඉතාමත්ම ක්‍රමානුකූලව කරන්න ඕන. දලදලු ක්‍රමවලට යන්නේ නැතුව ඉතාම හඳුනා ගන්නා ක්‍රමවලට මෘදු මොළ ක්‍රමවලට වැඩි වේලාවක් අරගෙන තරුණ පිරිසට මේ ධර්ම ක්‍රම මේ ශික්ෂා ප්‍රතිපදා ක්‍රම හඳුන්ලා දුන්නොත් වහවහ ප්‍රයෝජන ගන්නවා. ඒ කියන්නේ ඔවුන්ගේ ඥානින්ද්‍රිය එහෙම නැත්නම් ප්‍රඥාව ප්‍රඥා දශකයේ තරමට මෝරලා නැතුණත් නැතුව අනේ ඥානේන්ද්‍රය පවතිනවා නොමේරූ තත්වයක පවතිනවා නමුත් උපදේශ අනුශාසනා නොලැබුණොත් ඔවුන් නොමග යන නිසා පුළුවන් තරම් ඊටාම සැලකිල්ලෙන් උවමනාවෙන් ආදරයෙන් කරුණාවෙන් ඔවුන්ට ශික්ෂා ප්‍රතිපදා මාර්ග ඒ වයසට ගැලපෙන විදිහට කියලා දුන්නොත් වහවහ ඒක අල්ලගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේක පිළිබඳව අධ්‍යක්ීම් වලට බර නැතත් පොත්පත්වල සඳහන් කාරණාවක් එදා අපිට ධර්ම දේශනාවේදී අහන්න ලැබුණා. ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා බටහිර ලෝකයේ මේ ඉන්ද්‍රිය පරිපාකය කියන ධර්මතාවයේ විස්තර කරලා දෙන්න නිදර්ශන බහුලයි. මොකද තරුණ වයස්වල ඉන්නේ ඇත්තෝ අද කිසියම් කෙනෙකුට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි ඉන්නේ. ඒගොල්ල තමයි මුළු සමාජෙම ආණ්ඩු මට්ටු කරන්නේ. ඒගොල්ල කියන දේ තමයි වැඩි හිටියෝ අහන්න ඕනේ. ඒගොල්ල තමයි අද කුලවන්තයෝ, ඒගොල්ල තමයි අද ධනවන්තයෝ, ඒගොල්ල තමයි අද බලවන්තයෝ. මේ වැඩි හිටියන් තරුණයන් අනුගමනය කරන තරුණයන් උසස් කුල තත්ත්වයකට ආසලකන ස්වරූපයක් අද බාහිර බටහිර ලෝකේ පවතී. මේ කාර්මික ලෝකවල. ඒක නැත්නම් එහෙම නැත්නම් භෞතික වශයෙන් දිනු ලෝකවල. ඉතින් ඒ தත්ත්වයේ ඉඳලා යම් කිසි කෙනෙක් ජීවිතය අවුරුදු 40 50 තත්ත්වයටපත් වෙනකොට නැත්නම් ඒ 40 50 තත් වෙනකොට තත්ත්වයටපත් වෙන බව පරිේෂණ කරන විද්‍යාඥයින්ට පේනවා ඒ මිනිස්සු මිනිස්සු වෙන්නේ අවුරුදු 40 50 වෙනකොට තමයි. ඒතේ කල්ම හැදෙන්නේ එක්ක යන්ත්‍ර වාගේ එහෙම නැත්නම් තිරිසන් වාගේ. ඒ මිනිහා මිනිහෙක් වෙන්නේ අවුරුදු 40 50 වෙනකොට. ඉතින් ඒ නිසා බුද්ධ ධර්මයට බර ඇත්තෝ අද අදහස් ප්‍රකාශ කරනවා අනේ අපි මේ 40 50ට උනාට පස්සේ හරි කමන්නේ කරන පින්කම් වල බලයෙන් ඒ ඇත්තට මේක තේරුම් ගත්තට පස්සේ නම් ජීවිත පරිත්‍යාගයෙන් කාය ජීවිත නිරපේක්ෂව පින්කම් කරනවා භාවනා කරනවා එහෙම කෙනෙක් ප්‍රාර්ථනා කරනවලු මම මේ පින්කම් වල බලයෙන් නැවත මනුෂ්‍ය ආත්මයක් ලැබුණොත් කරුණා කරලා මට අවුරුදු 40ට අඩු වයස නොලැබේවා. මම කෙලින්ම අවුරුදු 40 50 වයසේ උපදීවා කියලා කල්පනා කරනවා. මොකද හේතුව මේ 40 දක්වා වයස රැක ගැනීම එසේ මෙසේ පුද්ගලයෙකුට කරන්න බැරි තරම් දූෂණය වෙලා, විෂම වෙලා තියෙනවා. ඒ නිසා ඒ අතෝ එහෙම තේරුම් කරලා එහෙම ප්‍රාර්ථනා කරනවා මේ ඉන්ද්‍රිය පරිපාකයේ කියන එක වටහා ගැනීම නිසා. ඒ නිසා අපි අපේ ජීවිතවලත් අපි කල්පනා කරගන්න ඕනේ යම් අවස්ථාවක අපි මේ තරුණ වයසවල අඩුපාඩු සහිතව ගත කරා නම් අපි ඒවට අනුකම්පා කරලා මෛත්‍රියට අනුව කල්පනා කරලා අපිට ලැබී තියෙන වැඩිමහල් වයස්වලදී ඒ ලැබිච්ච ජීවිත අත්දැකීම් පුළුවන් තරම් සංසාර පැත්තෙන් කල්පනා කරලා බලලා සංසාර බය ඒ කියන්නේ ජරා දුක ව්‍යාධි දුක මරණ දුක පැහැදිලි වේගන එන යුගයේදී වහවහ මේක ක්‍රියාවට නගන්න ඕනේ. එහෙම නැතුව 40 50 වැඩි වුණා කියලා පශ්චාත්තාප වෙන එකවත් මම තාම 40 50ට ආවේ නැහැ කියලා භාවනා නොකරන එකවත් නෙවෙයි. මූල ධර්මයේ නම් ඉන්ද්‍රිය පරිපාකය ඥාණයට හේතු වෙනවා. නමුත් කල්ැතුව ඉන්නේ ඇත්තෝ ඒකට සූදානම් වශයෙන් වහවහ තමන්ගේ සංවර ධර්ම රැස් කරලා ප්‍රෝජන ගන්න ඕනේ. ඒ தත්ත්වය පැන්නා වූ ඇත්තෝ යම් තාක් තමගේ අද්දකීම් සම්භාරයක් තියෙනවා නම් සංසාර භයට සංසාර සංවේගයට හේතු වෙන අධ්‍යක්ීම් සම්භාරයක් තියෙනවා නම් ඒ අධ්‍යක්ීම් සම්භාරය ඥානාන්විතව ප්‍රතිපත්තියට යොදවා ගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට මේ අවස්ථාවේ තමන්ට ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ගැනීමෙන් තමන් අද තියෙන තත්වයෙන් අද ගත කරන තත්වයෙන් උසස් තත්වයටපත් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ කියන්නේ මෙතෙක් අපි සාකච්ඡා කළා වූ ඥාන සංවර්ධනික කම්ම අධ්‍යාපත්‍ය ලෝකූපපත්ති ඉන්ද්‍රිය පරිපාක කියන කරුණු හේතු භූත වෙනවා ඥානයේ දිනු කරන්නට අවසාන වශයෙන් සඳහන් කරන්නේ කිලේශ දූරී භාවය. ඒ කියන්නේ කෙලස් වලින් තොරවීම මේක තමයි අපි භාවනා වැඩපිළිවෙලකදී ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරගන්නේ. එහෙම නැත්නම් පූර්ණ කාලීනව අපි ලං කරගන්න හදන්නේ මේකයි. වෙනත් පැත්තකට කියනවනම් සමාධියේ වර්ධනය සමාධි වර්ධනය වෙන්න වෙන්න ඒ පුද්ගලයාගේ ඥානය වැඩෙන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. ඒක තමයි කෙලෙස් දුරු කිරීමේ ආදර්ශයෙන් කෙලෙස් දුරු කිරීමේ මුඛයෙන් තමයි එදා මහා පොතිල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මේ කාරණාව මතු කරලා දුන්නේ. උන්වහන්සේ තුල එදා සංඥා සංවත්තනික කම්ම සම්පූර්ණ වෙලා තිබුණා. උන්වහන්සේ මේක පෙර භවයන්හි බොහෝ වාර ගණනක් මේ විදිහට විශාල පිරිස් වලට ධර්ම උගන්වලා හසුරුවලා කටයුතු කිරීමේ ඥානීය බෙදා දීමේ වැඩපිළිවෙලේ යෙදී තිබුණා. නමුත් කෙලෙස් බරව සිදුවෙන්න ඇති. මානෙ උගත් මානය සහිතව ගත වෙන්න ඇති. මේ නිසා උන්වහන්සේ භාවනා කරන්න තරම් අවංකව කටයුතු කළේ නැහැ. ඒ වාගේම උන්වහන්සේගේ අධ්‍යාපජ්‍ය ලෝකුප්පති කියන විදිහට ද්වේෂයෙන් තොරව ගත වීම සිදු වෙලා තිබුණේ නැහැ. මේ මාන්නය කියන කෙලෙස් ධර්මයේ පැන නගින්නේම ද්වේෂ මූලයෙන්මයි. මේ මාන්නයෙන් සහිතවමයි ලෝකේ ගත වෙලා තියෙන්නේ. පිරිසිදු වැඩක් කරගෙන ගියාට හිත පිරිසිදුව ගත නොවන නිසා. ඒ වාගේම ඉන්ද්‍රිය පරිපාකයේ අතින් බලනකොට මේ වයස් මේ භවයේදී අවසාන මහාන ජීවිතයේ උන්වහන්සේ ගත කෙරුවේ ඒ ඉන්ද්‍රිය පරිපාක අවස්ථාවේ නමුත් කෙලෙස් දුරී භාවය කියන කෙලෙස් දුරවන් කිරීම වැදගත් කොට නොසලකපු නිසා උන්වහන්සේට තමන්ගේ ඥානෙ මොහුකුරා යෑමට අවස්ථාවක් ලැබී ගියා. විශේෂයෙන්ම උග්ඝහමාන කියනා වූ උගත්කම නැත්නම් උගත් මානෙ නිසා මේක ඊ타නත්ම ප්‍රහේලිකා ජනක ස්වરૂපයක්. මොකද මාන්නෙන් ගත කරන කෙනාට උඹ මාන්නකාරයෙක් කියලා කිව්වොත් තවත් මාන්නේ මෝරනවා. ඒක අයින් කරන්න අමාරුයි. ඒ නිසා ඒ වගේ දේවල් කරන්න වෙන්නේ ඉතාමත්ම ප්‍රයෝගශීලීව. ඒ පුද්ගලයාට ඒ ඔබ මාන්නේ නැති කෙනෙක් කියන විදිහට තේරෙන විදිහට හැසිරෙන්න ගත්තොත් තව තවත් ඔහුගේ මාන්නේ නිසා ආඩම්බරකාරට ගන්නවා. ඒ වගේම මාන්නේ සහිතයි කියලා ගත්තත් ඔහු ඒ කියන උපදේශ නොපිළගන්න, නොරුස්නා, නොඅදහන ස්වරූපයටපත් වෙනවා. මොකද හිතෙනවා මට තරම් දැනුමක් මෝල මේරුමක් නැහැ මේ පුද්ගලයින්ට මේ නිසා මේ පුද්ගලයා ඊර්ෂ්‍යාවෙන් මගේ මාන්නය තියෙනවායි කියලා මගේ දැනුම ප්‍රතික්ෂේප කරනවායි කියලා. ඒ නිසා ඒ වගේ අවස්ථාවලදී ඊ타මත්ම ප්‍රයෝගශීලීව ඒ වාගේම සූක්ෂම ක්‍රමවලට කියලා දෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඒ කියලා දෙන කෙනාට ඒ මානාධික පුද්ගලයාට වැඩි ගුණ ධර්ම තියෙන්න ඕනේ. ඥානයේ තියෙන්න ඕනේ සීලයේ තියෙන්න ඕනේ සමාධියේ තියෙන්න ඕනේ භාවනාව තියෙන්න ඕනේ එතකොට තමයි ඒ පුද්ගලයා අහුම්කම් දෙන්න පෙළඹෙන්නේ මේ කෙලෙස් දුරු කිරීමේ වැඩපිළිවෙල අතින් ගන්නකොට අපිට කෙටියෙන්ම සඳහන් කරන්නේ මේක අවස්ථා දෙක තුනකදීම ඉස්සරලා මතක් කරා වගේ හිතේ යම් අවස්ථාවක පින් හිත පහළ වෙනවා නම් කුසල් හිත පවතිනවා නම් ඒ කුසල් හිත පවතින තාක්කල් ඥානෙ වැඩෙනවා මේ නිසා භාවනා වැඩපිළිවෙලකදී අපි මේ කුසල් හිත නැත්නම් අකුසල් වලින් දුරු කිරීමේ වැඩපිළිවෙල ක්‍රම දෙකකට වෙන් කරන්න උත්සාහ කරනවා අයින් කරන්න උත්සාහ කරනවා එකක් තමයි දැනට ඇති වෙලා තියෙන කෙලෙස් දේශ ඒ කෙලෙස් මතුවෙන අවස්ථාවේ කෙලින්ම ඒ කෙලෙස් වලට මූල දීම තුලින් ඒ කෙලෙස් එක්කෝ වැඩි නොවීමට වගවලා ගන්නවා වැඩි නොවන වාතාවරණයක් සකසලා දෙනවා. එහෙම නැත්නම් Tamange අස්පනා අපිට ගෙවි යන තත්වයකට මෙනෙහි කිරීම, මානසිකාරයට නැංවීම, යෝනිසෝ මානසිකාරයට නැංවීම කරනවා. මේක හරියට ලෙඩ වුණාට පස්සේ බෙහෙත් දීලා ලෙඩක් සනීප කරන්න වගේ. මෙන්න මේ මට්ටමට අර කොතිල ස්වාමීන් වහන්සේගේ මාන්නේ උන්වහන්සේට ඒ සැලකිලි මාර්ගයේ දිගේ යනකොට තේරෙන්න පටන් අරගත්තා. එතකොට මාන්නේ නතර වුණා. ඒක හරියට උන්වහන්සේටම තමන්ගේ මාන්නය පේන්න සැලැස්වීම. දකින්න සැලැස්වීම. ඔය උගත්කම පැත්තෙන් තද බැඳගෙන පොඩි බැඳගෙන 500 ගානකට උගත් උගන්වමින් මහා මහාචාර්ය পদවි දරුවට භාවනාවට ගියාම ඔබ වහන්සේගේ උගත්කමට ගරු කරන කෙනෙක්වත් මේ ලෝකේ නෑ කියන තරමට 29 නමක්ම උන්වහන්සේව ප්‍රතික්ෂේප කරන්නට යෙදුණා. මහා ගුණවන්තයෝ, මහා සිල්වන්තයෝ. නමුත් උපයෝග උපක්‍රම සීලීව උන්වහන්සේ ප්‍රතික්ෂේප කරනකොට කරනකොට උන්වහන්සේට තේරුණා මේ ಗುಣධර්ම ලෝකේ මට තැනක් නැහැ. මම මුල්ලෙන් මුල්ලට තල් වෙනවා. බිමින් බිමට ඇදගෙන වැටෙනවා කියන එක තේරෙනකොට උන්වහන්සේට තේරුණා මේ මාන්නය ගුණවතුන් අතර ලෝකේ පිළිකුල් කටයුතු කාරණාවක් කියලා. ඒ ඒ වගේ තමයි මාන්නේ දුරු කරාට පස්සේ උන්වහන්සේට තේරෙනවා මේ මාන්නේ නැවත නොයන ත්‍ත්වයකට හිත පවත්වාගෙන යන්න කියනවා නම් කොච්චර වටිනවද කියලා. වෙන විදිහකට කියනවා නම් ලෙඩ වෙන්නේ නැතිව පොඩින්ම හෙදකම මාර්ගයෙන් ශරීර සෞඛ්‍ය නඩත්තු කරන්න කියනවා නම් හොඳද කියලා. ඒක එන්ටනම් ඒ කියන්නේ හෙදකමක වටිනාකම තේරුම් ගන්නට නම් ප්‍රධාන ලෙඩ යටපත් කරගන්න ඕනේ. ප්‍රධාන ලෙඩ රෝග ලක්ෂණ දුර්වලකම් කියේදී ඒ පුද්ගලයාට හෙදකම ගැන බණ කිව්වට තේරුම් අරගන්න පුළුවන් ශක්තියක් නැහැ. මොකද ප්‍රධාන රෝගයෙන් පෙළෙමින් ඉන්න නිසා. ඒ නිසා ප්‍රධාන වශයෙන් අවශ්‍ය කරනවා බාහිරින් බෙහෙතක් දීලා හරි අර තියෙන රෝග බීජ විස බීජ නැති කරලා ශරීරය කර්මන්නේ භාවයටපත් කරලා හිතේ ගතේ ශක්තිය යම්සි ප්‍රමාණයකට වැඩි කෙරුවට පස්සේ නම් ඔහුට තේරුම් කරලා දෙන්න පුළුවන් මේ தත්වෙට ඔබපත් උනේ අසවල් අසවල් වෙලාවල් වලදී මේ ශරීරය ගැන නොසලකිලිමත්ව සෞඛ්‍ය ගැන නොසලකිලිමත්ව විස බීජ ගැන නොසලකිලිමත්ව කටයුතු කරන නිසා ඒ නිසා කරුණා කරලා ඒ ජීවන රටාව වෙනස් කරන්නට ඒ පුරුදු අයින් කරන්නට අයින් කරලා මෙන්න මේ පැත්තට කටයුතු කරන්න කිව්වොත් ඔහුට වැටෙනවා එහෙම නැතුව අර ලෙඩ අවස්ථාවේදී ඒ ධර්ම කියලා දුන්නට ගැලපෙන්නේ නැහැ ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් මේ ශරීරයේ මේ ලෝකේ පුතඥව ගත කරන අවස්ථාවේදී අනන්ත අප්‍රමාණ කෙලෙස් සහිතව මිශ්‍ර වෙලා ගත කරනවා. ඒ ගත කරන වෙලා කෙනාට ඒ කෙලෙස් වලින් එක මොහොතකට හරි හිස ඔසවා ගන්නට නම් උට සතිය පිහිටීමේ පිළිබඳව ධර්මයේ දේශනා කරන්න ඕනේ. මේ සතියේ තියෙනවා නිවාරණ ශක්තියක්. ඒ නිවාරණ ශක්තිය කියලා කියන්නේ ඇතුළත ඇත්තා වූ කෙලෙස් පුළුස්සා දමන්න පුළුවන් ශක්තියක් කියනවා. ඒ ඒ ක්ෂණයට මතුවෙන කෙලෙස් සතිය කියන මේ ආලෝක ධාරාවට යොමු වෙච්චාම ඉදුම් හිතුම් නැතුව යනවා කෙලෙස් වලට. කෙලෙස් කුණු වෙලා යනවා. මෙන්න මේ විදිහට මේ ආලෝක ධාරාව අඛණ්ඩව පවත්වාගෙන යන කෙනෙකුට නම් කියලා දෙන්න පුළුවන් අපි දවසක් ඇතුළත අදක්ෂව මෝහයෙන් යුක්තව ගත කරන කටයුතු නිසා අපි කොච්චරනම් කෙලෙස් වවනවද අපි ද්වේෂයේ කොච්චර වවනවද අපි කාමච්ඡන්දයේ කොච්චර වවනවද ඒ වවාගෙන අපි කෑ ගහනවා අපිට ද්වේෂය ඇති කරනවා මිනිස්සු අපිට ලෝභය ඇති කරනවා මිනිස්සු කියලා බාහිරයට කෑගහනවා. නමුත් මේ දේ ඇති කරගන්නේ Tamanම නේද කියන එක තේරුම් ගන්න නම් සතිය තේරුම් ගන්න ඕනේ. සතිය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේ විදිහට සතියෙන් දැනට Tamanට වායලාගෙන මේ කරදර කරන කෙලෙස් ඒ කරදර කරන ආකාරය පෙන්වලා දෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ කෙලෙස් දුරු කරන ශක්තියක් සතියේ පවතිනවා. අන්න ඒ විදිහට යම් කිසි කෙනෙක් එදිනෙදා කටයුතු කරන ගමන් යෝග කර්ම කරන ගමන් අඛණ්ඩ සතිය පුහුණු කරගත්තට පස්සේ මේක ප්‍රධාන වශයෙන්ම ලේසි භාවනාවේදී ඒ කියන්නේ පරියංග භාවනාවේදී මොකද තමන්ගේ මූල කර්මස්ථානයේ පමණයි කියන්නේ ශරීරය හොඳට ඉන්දවලත් ශරීරය හොඳට සතපවනව සතපවලා අනිකුත් ඉන්ද්‍රිය වසා දමනව අමතක කරනවා අර මූල කර්මස්ථානයත් හිතක් කියන දෙක පමණක් ගැටෙන්න ආරම්භ ගැටෙන්න අරිනකොට අරිනකොට නැවත නැවතත් තමන්ගේ හිත මූල කර්මස්ථානයේ යොදවනකොට යොදවනකොට වෙහෙස නොබල නැවත නැවතත් යොදවනකොට එහෙම මේ යන්න දෙන්නතෝ හරියට එල්ලේ බලා යොදවනකොට යොදවනකොට තමන්ට වැටහෙනවා මූල කර්මස්ථානයක් හිතත් එකට යාවී පවතින තාක්කල් ඒකට කෙලෙස් වලින් බාධාවක් නැහැ. ඒ මොහොත කාරණේ තේරුම් අරගත්ත ක්‍රමේ තේරුම් අරගත්ත කෙනාට ඕනෙම මොහොතක අත්දකින්න පුළුවන්. ඕනෙම මොහොතක පරිේෂණ කරලා බලන්න පුළුවන්. ඕනෙම මොහොතක හිත කෙලෙසින් වෙන් කරලා ගන්න පුළුවන්. එතකොට උඩ වැටෙනවා මෙන්න සතිය එක මොහොතක් නම් එක මොහොතකට හිත කෙලෙසින් දුර මේ විදිහට මේ පුද්ගලයා ධර්මයේ ප්‍රතිපත්තිය මේකයි භාවනා කෙරුවොත් ප්‍රතිඵල සත්‍යයි කියලා මේ ක්ෂණය ආදර්ශයට අරගෙන තවත් මොහොතක් නැවතත් අර මූල කර්මස්ථානෙට මේ හිත වීර්යය යොදවනවා නම් හරියටම මූල කර්මස්ථානයටම හිත එල්ල කරනවා නම් ඔව් ඒ පළවෙනියෙන් ලැබුණා වූ ඒ පිරිසිදු මොහොත තවත් මොහොතකට යාවෙන. ඉස්සල්ලා පැවතුනා වූ සතිය දෙවෙනි මොහොතට යාවෙන. ඉස්සල්ලා සත් මොහොතේ පැවතුනා වූ සමාධිය දෙවෙනි මොහොතට යාවෙන. ඉවිසල්ලා මොහොතේ පැවතුනා වූ වීර්ය දෙවෙනි මොහොතට දක්ෂව සූරව ක්‍රියා කරනවා. ඉස්තරලා මොහොතේ ප්‍රවදනා වූ එල්ලය දෙවෙනි මොහොතට දක්ෂව සූරව ක්‍රියා කරනවා මේ විදිහට මොහු සතියේ ආනිසංස තේරුම් අරගෙන මේ එක මොහොතකිත එක මොහොතක් හිත කෙලස් වලින් තොරව ගත කර ගන්න පුළුවන් ලබා ගන්න පුළුවන් දෙමොහොතක් උත්සාහ කරොත් කොච්චර වටිනවද තුන් මොහොතක් උත්සාහ කරොත් කොච්චර වටිනවද එක විනාඩියක් තුල හිත කෙලසින් දුරු කර තබා ගත්තොත් කොච්චරනම් ඒක වටිනවද කියන සංඥා කල්පනාවට යාදෙන පාරමිතා කුසල් සහිත පුද්ගලයෙක් නම් මේ ලැබුණා වූ උපක්‍රමය මේ ලැබුණා වූ රහස වහවහ නැවත නැවතත් ක්‍රියාවේ නම් ක්‍රියාවේ නංවන්ත නංවන්ත කොච්චර පෙරකල පුරුදු පෙර එන්නා වූ කර්මජව පෙර එන්නා වූ කෙලෙස්ජව තිබුණත් හිතේ වීර්යයක් එල්ලයක් පවතින තාක්කල් හිත පිරිසිදුව තබා ගන්න පුළුවන් මේකෙන් වෙන්නේ අර කෙලස් රෝග, කර්ම රෝග වලින් ක්ෂණයකට පිරිසිදුව වෙනවා. වෙන් වෙනවා. රෝග බලය බිඳෙනවා. ප්‍රතිශක්තිය වැඩෙනවා. කර්මන්‍යතාවය වැඩෙනවා. මෙහෙම වැඩෙන්න වැඩෙන්න ඔහුට අර භාවනා ක්‍රමයේ පිළිබඳ තව තවත් ශ්‍රද්ධාව පහළ වෙනවා. මේ කියා දුන්න කෙනෙකුගේ වටිනාකම වැටහෙනවා. බුදු ගුණ වැටහෙනවා, ධර්මයේ ගුණ වැටහෙනවා, සංඝ ගුණ වැටහෙනවා. නැවත නැවතත් සතියේ යෙදෙනවා. මෙන්න මේ මට්ටමට සතිය දියුණු කරගත්ත පුද්ගලයාට තමයි පුළුවන් වෙන්නේ කෙලෙස් නොයන සෞඛ්‍ය පැත්තෙන් බලනවා නම් හෙදකම පුරුදු කරන්න. මෙන්න මේ හෙදකම එන්නේ ඉන්ද්‍රිය සංවරයකදී. අපේ ඇහැතුලින් නිතරම කෙලෙස් ධාරාවට අපි දොර ඇරලා තියාගෙන ඉන්නේ. අපි ඇහැට නිදහස දෙනවයි කියලා කියන්නේ මෙන්න මේ කෙලෙස් ධාරාවට නිදහස දීමයි. අපි කන තුලින්, නාසය තුලින්, දිව තුලින්, ශරීරය තුලින්, හිත තුලින්, අය දොරකින් මේ කෙලෙස් අතුලට ඇරෙන්න ඉඩ තියෙනවා. හරියට මහා සුලිසුලන් සහිත කුණාට සහිත වැස්සක් කියේදී දොර ජනෙල් ඇරලා තිබ්බා වගේ. එතකොට වෙන්නේ මොකද? ගෙබිම තෙමෙනවා. බලාපොරොත්තුනේ ගයක් හදලා අපි ගෙබිම වියලිය තබාගෙන එහි සුවසේ ගත කරන්නයි. නමුත් මේ දොර ජනෙල් හැර තැබීම නිසා අර කුණාට සහිත වාතය ඇතුල් වීමෙන් ගෙබිම තෙමෙනවා. අන්න ඒ වගේ තමයි ඉන්ද්‍රිය සංවරේ නැති පුද්ගලයන්ගේ හිත ක්ලේශයෙන් තෙමෙනවා. එහෙම නැත්නම් රාගයෙන් තෙමෙනවා, ද්වේෂයෙන් දැවෙනවා. ඒ නිසා ඒ தત્ත්වයේ තේරුම් අරගෙන කෙලෙස් නොයන තාලෙට කාමච්ඡන්දේ නොයන තාලෙට ව්‍යාපාදේ නොයන තාලෙට වැට ගන්න නම් මුලින්ම වියලිබීමේ වටිනාකම තේරුම් ගන්න නම් කෙලෙස් සහිත මොහතක අගේ වටිනා ගන්න නම් වටිනාකම තේරුම් ගන්න නම් සතිය පිහිටවන්න. සතිය පිහිටවලා එහි වටිනාකම තේරුම් ගත්ත කෙනාට පුළුවන් වෙනවා ඒ සතියෙන් යුක්තව දකින්න වේලාවේදී රූපයේ නිමිත්තක් ගාහී වෙන්නේ නැතුව, අනුභ්‍යංජන ගාහී වෙන්නේ නැතුව විස්තර බලන්නේ නැතුව දකින බව මෙනෙහි කරගන්න. අහන වෙලාවේදී මේ සද්දේ මෙහිලි බව, අමෙහිලි බව, ස්ත්‍රී භාවයේ, පුරුෂ භාවයේ තේරුම් ගන්නවා, උත්සාහ ගන්නවා වෙනුවට තමන් අහමින් ඉන්නවා කියලා තේරුම් ගන්න. මේ ආදී ඉන්ද්‍රිය සංවරයේදී සිද්ධ වෙන්නේ තමන්ට කිසිම පාලනයකින් තොරව මහා විශාල සතුරු සේනාවක් තමන්ගේ නුවරට වැද ගන්න තියෙන දොර වසා. නමුත් මේක තේරුම් අරගන්න සාමාන්‍ය කාමභෝගී පුතජන පුද්ගලයන්ට ඉතාමත් අමාරුයි. ඒ නිසා මේ පුද්ගලයන්ට අර කලින් කියාපු ක්‍රමයට කියන රෝග යාන්තම් සුව කිරීමේ ක්‍රමයේ තහවුරු කරවලා ඉන්නවා. ඒ කියන්නේ සතිය පිහිටවලා ඉන්නවා. ඊට පස්සේ සති සංවරයේ වශයෙන් සතියෙන් යුක්තව ඉන්ද්‍රිය සංවරයේ පවත්වනකොට බෙහෙත දීලා යන්තම් කර්මන්නේ කරගත්ත ශරීරයට හේදකම කියලා දෙන්නවා වගේ. මේ මනස ආයත් මේ විස බීජ ශරීරයට ඇතුළත් වුණොත් මේ ධර්ම පීඩා වෙන නිසා විස බීජ නවතර නතර කරන වලකාලන ක්‍රමේ මේකයි කියලා අර සුව වෙච්ච හිතට කියලා දෙනකොට අර ගුරුවරයා කෙරෙහි අර වෛද්‍යවරයා කෙරෙහි අර උපස්ථායකයා කෙරෙහි ආදරයෙන් ගෞරවයෙන් අරක පිළියර ගන්න. ඒ වාගේ මේ භාවනා ජීවිතයේ ඥාන සංවර්ධනික කර්මයක් වශයෙන් කෙලෙස් ධූරී භාවයේ කියන එක අපි දෙකොටසට කඩලා ඉතාම ප්‍රායෝගිකව පහර දෙන්නේ. ප්‍රායෝගික පහර දීමේදී අපි මෙතෙක් විස්තර කරගත්ත විදිහට මුලින්ම අවශ්‍ය කරන්නේ සතිය. සතිය මාර්ගයේ කෙලෙස් අතුලත තියෙන කෙලෙස් වහ වහ පිරිසිදු කරනවා. පිරිසුදු කරමින් යම් වෙලාවක වීර්ය හරිද ඒ කියන්නේ නැවත නැවත හිත අරමුණේ යොදවනවාද යම් වෙලාවක එල්ලේ හරිද ඒ තාක් දුරට හිත පිරිසුදු කරගන්න. මේක පුරුදු කරලා පුරුදු කරලා මේ ආනිසංස දැනන කෙනාට තමයි කියන්න පුළුවන්නේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අගය කරන්න පුළුවන් වෙන්නේ මේක ඇදහිල්ලෙන් පිළිඅරගන්නේ මේ කෙලෙස් එන මාර්ග වසා දැමීමෙන් විශාල සහනයක් විශාල සමාහිත බවක් විශාල නිදහසක් ලබා ගන්න. නමුත් පින්වත්නි තේරුම් අරගන්න ඕනේ මේ ඉන්ද්‍රිය සංවරය කරන වෙලාවේදී හරිම වෙහෙසක්. හරීම අදිස්ථාන ශක්තියක් පාවිච්චි කරන්නට වෙනවා. හරීම උවමනාවකින් කරන්න වෙනවා. ඒ නිසා එනිකුත් කාමභෝගී පුද්ගලයන් කියන වචනේ ඇත්තයි කියලා තේරෙන්න ඉඩ තියෙනවා. මම දුක වැඩි කරගන්නා වැඩ පිළිවෙලක් නේද මේ බදාගත්තේ. මම මේ දුක නැති කරන්න කියලා ඇවිල්ලා මේ අමතර දුක නේද ගත්තේ කියන තරමට ඒක හිතෙනවා. ඒ නිසායි අපි මේ කාමභෝගී පුද්ගලයන්ගේ වෙන් වෙලාව මේ කටයුතු කරන්නේ. එවැනි පුද්ගලයා සමග කරන කතාවත් ඉන්ද්‍රිය සංවරයට විස වෙනවා. ඒ නිසා ඉන්දිය සංවරයට යන්න කලින් Taman තේරුම් අරගන්න ඕනේ කෙලෙස් නැති හිතක ආනිසංස. ආනිසංස තේරුම් ගන්න නම් සතිය පිහිටවන්න. සතිය පිහිටවන්න නම් අරමුණට නැවත නැවතත් හිත යොදවන්න ඕනේ වීර්යය. යොදවන යොදවන වාරයක් පාසා හරියට අරමුණට හිත එල්ල කරන්න ඕන. අන්න මේ දෙක කරනවා නම් Tamanට අනුන්ගෙන් ඇහෙන නොමග යොමු කරන වචන වගේම තමන් තුළින් ඊට ප්‍රතිපක්ෂ වූ හරි ධර්මයේ පේන්න පටන් ගන්නවා. අන්න එවැනි කෙනාට නම් පුළුවන් අනුන් විසම කතා කතා කරද්දී සතිය පවත්තන්ට ඉන්ද්‍රිය සංවරය පිහිටවන්නට. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ විදිහට ඇතුළතින් කෙලෙස් ඇතිවීම සතිය මාර්ගයෙන් සාර්ථකව නතර කරගෙන ඒ මාර්ගයෙන් කෙලෙස් යම් කිසි ප්‍රමාණයක් දුරවන් කරගෙන ඊළඟට ඉන්ද්‍රිය සංවරය තුළින් එන්න තියෙන කෙලෙසුත් නතර කරගන්න තරමට ගියාට පස්සේ ඔහු කෙලෙස් ධූරී භාව කටයුතු කරන එනම් ප්‍රතිපක්ක විගමන කටයුත්තක යෙදෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. යම් වෙලාවක ඔහු ඒයින් සාර්ථක වුණොත් ඒ කියන්නේ අතුලත කෙලෙස් ආවත් දුරු කරගන්නත් ගන්න. කෙලෙස් වෙන මාර්ග දන්නවා එව්වත් වසා තබා ගන්න කෙනෙක් නම් ඔහුට ක්‍රමක්‍රමයෙන් කෙලෙස් සහිත තැනක ගියත් කෙලෙස් රෝග නොදෙ නොවැළඳෙන ප්‍රතිශක්තිය ඇතිවෙන්න ගන්නවා. ඒක හරියට ශරීරයේ අභ්‍යන්තර බාහිර ශරීරයේ රෝග වෙනුවෙන් ඇති කායික ප්‍රතිශක්තිය වගේම ආධ්‍යාත්මික ප්‍රතිශක්තියක් උට ඇති වෙනවා. අන්න එවැනි කෙනෙක් තමයි පින්වත්නි සමාජ සේවයට ගැළපෙන්නේ. අද බොහෝ සමාජ සේවයට බැහැගෙන වැඩ කරන ඇත්ත එවැනි ප්‍රතිශක්ති සහිතත්ව නෙවෙයි. ඔවුන්ට මුලින්ම කියන විදිහට ඥාන සංවර්ධනික කම්ම කියලා කටයුතු කරගෙන යනවා. නමුත් හිත ද්වේෂ සාගතයි. ඒ නිසා ප්‍රතිඵල අඩු වෙලා තියෙනවා. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ අපි ඥාන සංවර්ධනික කටයුතු කරගෙන යන වෙලාවේදී අපි සෑම වෙලාවකදීම මේ කෙලෙස් ධූරී භාව කියන කටයුත්තට ප්‍රධාන තන ජීවන කටයුතු කරනවා නම් ඒ තුල සිදුවෙන සෑම ඥාන සංවර්ධනික කර්මයක්ම අභ්‍යාපද්‍ය ලෝක ප්‍රපත්‍යයක්ම ඒ වගේම ඉන්ද්‍රිය පරිපාකයක්ම අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ කල්පනා කරගන්න ඕනේ අපි මේ බැහැගෙන තියෙන කටයුත්ත නිකන් ගිරව් වගේ කටපාඩම් කිරීමෙන් එකම දේ නැවත නැවත කිරීමෙන් පමණක්ම සපයා ගන්න පුළුවන් ලාමක ප්‍රතිඵලයක් නෙවෙයි. අපි ගුරු උපදේශයේ පිළිගන්න ඕනේ සාදරයෙන් පිළිඅර ගන්න ඕනේ. ඒ වගේම ඒ සඳහා අදිස්ථාන පූර්වකව කටයුතු කරන්න ඕනේ. නමුත් අපි තේරුම් අර ගන්න ඕනේ මෙන්න මේ මාර්ගයේ මෙන්න මේ සංදිස්ථාන පවතිනවා මේ මේ අතුරු මාර්ග පවතිනවා මේ මේ පහන් කණු පවතිනවා මෙන්න මේ දුර්ග පවතිනවා. අපි ඒවා දැනගෙන ඒවා බේරගත්තේ නැත්නම් තෝරගත්තේ නැත්නම් අපේ ගමනේ එක තැන කරකැවෙන්න ගන්න. ඒ නිසායි මේ ධර්ම දේශනා මාර්ගයේ ඥානීය වැඩෙන ක්‍රම අපි සාකච්ඡා කරන්නේ. ඒ නිසා මෙතෙක් මේ සියලු දෙනාම කරගත්තා වූ භාවනාමය කුසල් වලින් යම්කිසි අද්දකීම් සම්භාරයක් රැස් කර තියෙනවනම් ඒ අද්දකීම් සම්භාරයට මේ ධර්ම දේශනා වලින් එන මූල ධර්මات එකතු වීමෙන් තමන් කරගෙන යන වැඩපිළිවෙල වඩාත්ම ඍජුව වඩාත්ම කෙටිව කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන එකයි අද ධර්ම දේශනාවේ අවසාන ප්‍රාර්ථනාව. අදට නියමිත කාලය මෙතනට සමාර වෙන නිසා අද ධර්ම දේශනාව අපි මෙතනින් නතර කරනවා.